श्रद्धा संपन्न की मछली लेकिन मैं सर के बाद में कहा पिछले दिन भावना को ये हमारे पत्नी आया कि श्रवण कर्म गुरु को पूर्ण कर इतना वक्त वाकई इस विषय में लेकिन वक्त संस्थान को මේ දින පහට පෙර තිබුණාට වඩා දැන් ප්‍රතිශෝධ පාසල් ධර්මයන් අභිවර්ධනය වී ඇති කියලා අප කල්පනා කරනවා. මේ සිංහස්තය මේ දින පහේ සිටියට වඩා දින පහ පටන් මෙන්න ගතවස්ථාවේ සිටියට වඩා දැන් බොහෝ දුරට නිවනට සමීප වෙලා සිටින්නේ. විශේෂයෙන්ම අවසාන මේ දවසේදී කම් ලබන දේශනය අප ප්‍රකාශ කළේ නීති ප්‍රකමෙන් ඒ දේශනය තුළින්ම නිර්වාණ ධාතුව පෙන්වා දෙන ආකාරයයි. නැත්නම් මේ දේශනාව අසාගෙන සිටින ගමන් නිර්වාණය සාක්ෂාත් කර හැකි අන්දමේ දේශනාවක් තමයි අප මේ ප්‍රතිමයෙන් ප්‍රකාශ කළේ. බොහෝ දෙනෙකුට එවැනි දේශනා එතරම් නොතේරෙන නිසා සේවා ගෝචර සිටි නොවන නිසා අප අද සරල දේශනාවක් ප්‍රකාශ කිරීමට බලාපොරොත්තු වන්නේ. කවුරු සාවධානව අද අප කතා කිරීමට බලාපොරොත්තු වෙනවා නිබ්බානසික සූත්‍රය අලලා කරුණු කීපයක්. නිබ්බානසික කියන්නේ නිවන් සුඛ කියන අදහස. සාමාන්‍යයෙන් උත්පදන අයට නිර්වාණ සුඛය ගැන කිසිම අවබෝධයක් සීමිතින්වත් හිතා ගන්නට බැහැ. එම නිසාම මේ නිබ්බාන සුඛ ගැන තියෙන සූත්‍රය අලලා දේශනාවක් කළොත් තරමක් දුරට නිවන කියන්නේ මෙහෙම දෙයක්ද කියන ඇඳීමක් කරගන්න මේකින් මතයට ඇතිවන්නට පුළුවන්. එම නිසායි අප හිතුවේ ඒ ගැන ප්‍රකාශ කිරීමට. මේ සුඛය දෙකක් තිබෙන බව මේ පින්වත් අය දන්නවා වේදේක සුඛය සහ අවේදේක සුඛය කියලා. නිදින ලබන සුඛය වේදේක සුඛය. අවේදී සුඛය කියන්නේ විඳින්නේ නැති සුඛයක්. නිර්වාණය අවේදිත සුඛයක් කියලා බුදුරජාණන් වහන්සේ ඇතුළු සියලුම කෙනෙක් ප්‍රකාශ කරනවා. සියලුම අය ඒක දන්නවා. ඉතින් දවසක් සරි මහරහතන් වහන්සේ වැඩසටහනවල වේලවනේ කලන්දක නිවාසයේ නැමැති ස්ථානයේ වැඩවසන කරන කාලයේදී වික්ෂුන් වහන්සේලාට වදාලා සුඛං දන්නාසෝ නිබ්බානං සුඛං දන්නාසෝ නිබ්බානන්ති එවත්නි මේ නිවන සෝයක් මේ නිවන සෝයක් අවේදිත සෝයක් මෙතන මේ පිරිස අතර පිටියා මේ වික්ෂු පිරිස අතර උදාන් කියලා හාමුදුරු කෙනෙක් සාමාන්‍ය පුස්තකයෙන් භූමියේ සිට කෙනෙක් මේ උදාන් හාමුදුරුවෝ විතර බුදුරජාණන් මේ එල් හාමුදුරන් ප්‍රකාශ කරනවා एवं मुक्ति आत्मा उतारी आत्मा संसार दुखम में सदमोक्ष निर्गत प्रकाश करना किम संगत्वासो सारपुत्र सुखम යදෙත් නැති වේදිතම් කි මොකද සාරිපුත්‍රය නැත්නම් කායික ස්වාමීන් වහන්සේ කුමක්ද මේ සුඛයක් කියලා කතා කරන්නේ යදෙත් නැති වේදිතම් කි නිදීමක් නැත්නම් මෙතන මොන සැපයක්ද අපි බොහෝ දුරට සැපේ සැපේ කියලා කතා කරන්නේ විඳින දෙයක් අලලා. මේ නිර්වාණ සුඛයේ විඳින එකක් නෙවෙයි නම් සුඛම් දන්තේ නිබ්බාන මේ නිබ්බානයේ සුඛයක් කියන කතාවේ තේරුම මොකද්ද? මොකක්ද එතන තියෙන සෝය? සරු ස්වාමීන් වහන්සේ ඒක වදාරනවා. යදෙස්ස කෝච්ච also සුඛං යදෙස්ස නක්ඛි වේදේ සම්ති ඒකදේව කොටාවස්සෝසුඛං යදෙත් නක්ඛි වේදේ සම්ති වේදනාවක් නිදීමේ නිදින්නේ නැති බවමයි එවැත්නි එතන තියෙන සැපය කියන්නේ නිදීමක් නැති බවමයි එතන තියෙන සැපය මේක තේරුම් ගැනීමට සම්හාර කෙනෙකුට අපහසුයි විශේෂයෙන්ම පොත්පත් ජන භූමියේ සිටින අය එම නිසා එදා සිටියේ උදාය සාමුදුර ඇතුළු වෙනත් කොටසක් දෙන ස්වාමීන් වහන්සේලාට මේක තේරුම් ගන්නට බැරි වුණා. ඒතදේව කෝයස්සාවසෝ සුඛං යදෙස් නැති වේදී සම්පති කියන කතාව. වේදීමක් නැති නිසාමයි නිවනට සෝයක් කියලා කතා කරන්නේ කියන්නේ. මේ බව මේ පැහැදිලි කිරීමට උන්වහන්සේ කලමින්ම වේදේක සුඛය ගැන කරුණු ප්‍රකාශ කළා විදිහට සෝයේ. පංචමේ ආවසෝ කාම ගුණ. එවැත්නි මේ කාම ගුණයෝ පහක් තිබෙනවා. කතනේ පංච මොකද්දේ පහ. සක්කුණේ ආදෝපා විචාපන්තානාපා සේරෝපා කාමෝප සංහිතා වදනීය. ඇසට තෙන රූප තියෙනවා ඉස්සා අන්තා මනාපයි බොහොම ඉස්සයි මනාපයි කාන්තයි. ඒ රූපා ප්‍රියෝපදවනවා. කමනීයා කමනීයයි. කාම උපසංවිතා කාමයේ බැඳවනවා කජමීයා සිත බැඳෙනවා. කියන්නේ ඉතක ඇහැට පේන රූප සමහර රූප තියෙනවා. අපි සාමන්ත ප්‍රිය කරන අපි බැඳෙන ඇලෙන රූප. සෝත විඤ්ඤාණ සද්දායික සංසමනාක සිය රූප කමනීය කජනීය. අහන දෙකේ සද්දත් දෙලසින්න කියේවා තියෙනවා. ආදී නීයා ගන්ධා ඒ වගේම නාසයේ පිසෝන ගඳ සුවඳක් තිබෙනවා එක්වා සංසාමනාපා එක්කෝ කාන්තෝ මනාපෝ කාමෝප සංවිතෝ රජනීය වූ සිත ඇලෙනා වූ ඊළඟට දීපවා විඤ්ඤය රස දිවට දැනෙන රස ඒවත් එක්කෝ කාන්තෝ මනාපෝ රස කාමෝප